උභය ප්‍රාතිමෝක්ෂය බුරුම සංකායනාවෙන් ශුද්ධියට පත් කළ සිංහල අනුවාද සහිත උභය ප්‍රාතිමෝක්ෂය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහනාහිමි විසින් ප්‍රස්තාවනාව සම්පාදකවරු ගොඩිගමුවේ සෝරත ඉස්තවීර පඬිත කනදුල්ලේ රත්න රන්සි ඉස්තවීර හැඳින්වීම විනයෝ නාම සාසනස්ස ආයු විනය නම් ශාසනයාගේ ආයුෂයි මෙයින් භික්ෂූන්ගේ ශික්ෂා ගරුත්වයත් සම්බුද්ධ ශාසනයේ ජීවනයත් පිළිබඳ අවධාරණයෙන් කළ පරිච්ඡේද නියමයක් හෙළි කරයි සම්බුද්ධ ශාසනය 5000ක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායි ක්‍රියාමාර්ගය විනය නමින් හැඳින්වුවා මෙන්ම ඒ අනුගමනය කිරීම භික්ෂු වංශයේ දියුණුවට මෙන්ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථවල සොයාගත හැකිය. එය කොතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරන ලද්දේදයි කියතොත් පසළොස් දිනකට වරක් ශික්ෂාවන් සිහිපත් කරගත යුතු බවත් එසේ නොකිරීම ආපත්‍යක් එනම් වරදට හේතු වන බවත් වදාළහ. තමාට තමාම වංචා සහගත නොවීමේ පදනම මත ගොඩනගන ලද භික්ෂු ජීවිතය පිළිබඳ මනා පාලනයක් විනය ශික්ෂාවන්ගෙන් සිදු කෙරෙයි. එහෙයින් වරදත් ඊට සුදුසු දඬුවමත් නොසඟවා විනය ශික්ෂාවන් ගරුතන්හිලා සලකන භික්ෂූන් නිසා ශාසනය චිරස්ථායි වීම ගැන කවර කතාද? උභය ප්‍රාතිමෝක්ෂය සියලුම විනය ශික්ෂාවෝ පස්මහ පොතකින් පරිමිතය. 1. පාරාජික 2. පාචිත්තිය 3. චුල්ල වග්ග 4 මහා වග්ග 5 පරිවාර වශයෙන්ි එයින් පරාජික පාචිත්‍ය යන ග්‍රන්ථ ද්වයෙහි වදාළතාත් ආඥා දේශනාවන් ඊතා සංක්ෂිප්ත කොට සකස් කළ ශික්ෂා සංග්‍රහයකි උභය ප්‍රාතිමෝක්ෂය භික්ෂූන් හා භික්ෂුණීන් පිළිබඳ ප්‍රාතිමෝක්ෂය හේයින් මේ නම් විය. සර්වඥ ශාසනයට ඇතුළත්ව 20 විය සම්පූර්ණ වීමෙන් අදිශීල සංඛ්‍යාත උපසම්පදා සීලය ලැබූ භික්ෂුව විසින් රැක්ක යුතු ප්‍රාතිමෝක්ෂය උද්දේශවාර පරිච්ඡේද 5කින් පරිමිත වූ අතර භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය 4කින් යුක්තය. භික්ෂු භික්ෂුණී ශාසන ද්වයම නිර්මලව පැවති යුගයේ උභය ප්‍රාතිමෝක්ෂය වැනි ශික්ෂා සංග්‍රහයකින් ලද පහසුවත් අවශ්‍යතාව හා ප්‍රයෝජනයත් පිළිබඳ යමක් සිතාගත හැක්කේ අනිත් විනය ග්‍රන්ථ අතර උභය ප්‍රාතිමෝක්ෂයට හිමිවන ස්ථානය ගැන සලකා බැලීමෙනි. යාම් ඊම් ඉදුම් හිටුම් කෑම් බීම් වැනි ඊතා කුඩා කරුණෙහි පටන් භික්ෂුත්වය විනාශ වී යාම දක්වා වූ ලොකු කරුණුත් මාත්‍රුකා සංග්‍රහයක් වශයෙන් සකස් වූ ප්‍රාතිමෝක්ෂය විනය සාගරයට බැස ගන්නවුන්ට විවෘත කළ තොටක් වැනිය. අද භික්ෂුණී ශාසනයක් නැත. మతు ඇතිවිය හැකිද නොවේයි. එහෙන් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයද තව ඉදිරියටත් ගෙන යාමෙහි අවශ්‍ය බවක් නොපෙනේ. අද පමණක් නොව අනුරාධපුර රාජගානියෙන් මෙපිට ලක්තිව භික්ෂුණී ශාසනයක් ගැන තොරතුරු අනාවරණය නොවේ. එහෙත් ඊතා මෑතක් වනතුරුම ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ටීකා විස්තර කතා ආදිය සැපයූ ආචාර්යවරු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය අමතක නොකළහ. භික්ෂුවට පමණක් සාධාරණ ශික්ෂාවන් සංග්‍රහ කොට ප්‍රාතිමෝක්ෂය පිළියෙල කිරීම අදට මෙන්ම එදාටද ප්‍රමාණ විය. ශික්ෂා ගෞරවය, ධර්ම ගෞරවය හා ග්‍රන්ථ ගෞරවය ගැන සැලකූ ඇදුරෝ පෙර පැවති පරිදිම තිබෙන්නට හලමුත් වෙනසක් නොකලහ. අපිදු මෙහිදී ඒ අනුගමනය කළෙමු. අපේ සංස්කරණය ශ්‍රී ලංකා ස්වේජින් නිකායික මහා සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂයේ කටපාඩම් දීමේ සිරිතක් පැවතියේය. සෑම වර්ෂයකටම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ નિયમિત දිනයකදී එය සිදු විය. සිරිත් පරිදි අදත් එය සිදු කෙරේ. එහිදී ස්වේජින් නිකායේ මහානායක මාහිමියන් ඇතුළු මධ්‍යම නවක සෑම භික්ෂුවක්ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය. එසේම සාමණේරවරු හතර බණවර පාඩම් දිය යුතුය. ඉකුත් වර්ෂයෙහි පැවැත් වූ මේ ධර්ම පරීක්ෂණයේදී ඊට සහභාගී වනු කැමැති භික්ෂුවරයෙකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදු විය. අපටද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු. අනුවාදයේ සහිත වූ ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩි කලක් ගත නො වූ බව පෙනින. එහෙත් එය පෙරලා බැලීමේදී අප තුල ඇති වූ බලවත් සංවේගයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම අනුවාද සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කළේය. එතරම්ම ඒ පිටපත වර්ධින් ගහනව පැවතියේය. විනය පරීක්ෂණවලදී නැතිවම බැරි පොත්පිංචක් වශයෙන්ුත් විනය ශික්ෂාවන් පිළිබඳ භික්ෂුවගේ අත්පොත වශයෙන්ුත් වැදගත් වූ ප්‍රාතිමෝක්ෂය සැලකිලිමත්ව මුද්‍රණය කළ යුතුව තිබියදී සෝදුපත් බැලීම ගැන සැලකිල්ලක් නොදක්වා ඇති බව පෙනී ගියේය. වර්ධවා මුද්‍රණය කරන ලද ශික්ෂාවන් පිළිබඳ pāli පාඨයක් කටපාඩම් කිරීමට සැලැස්වීම විනය අපරාධයකි. විනය අවිනය කිරීමකි. ප්‍රාතිමෝක්ෂය හදාරන ශිෂ්‍යයා එහි වරද තැන් නිවරද කරගනිමින් ඉගෙනීමට තරම් හැකි වියෙක් නොසිටී. මෙවැනි දූෂිතව මුද්‍රණය කළ පෙළපොත් විශේෂයෙන් වාචෝද්ගත කළ යුතු පොත් මුද්‍රණ දෝෂ පවා පහ නොකොට ඔවුන් වේ තැබීම අසාසනිකයි. කරුණ මෙසේ හේින් හැකිතාක් දුරට වැඩි වලින් තොරව පාවිච්චියටද පහසු වන පරිදි මෙවැනි පොතක් සකස් කිරීමේ අදහස පහළවීමේ හේතුව යට සඳහන් කළ කාරණය බව කියනු කැමැත්තෙමු. මේ දිනවල බුරුම රට පැවැත්වෙන චට්ටමහා සංගනා සංගායනාවෙන් ශුද්ධියටපත් කළ විනය ග්‍රන්ථ මේ කටයුත්තෙහිලා ගුරුකොට ගතිමු. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අදහස පමණක් ඇතුළු වනසේ අනුවාදයද සකස් කළෙමු. මෙහිලා විස්තර කළ යුතු බොහෝ තැන් ඇතත් දීර්ඝ විස්තර ලියවුණු පොතපත සුලභව ඇතිහෙයින් විශේෂ තැන් කීපයක් උපුටා උපග්‍රන්ථයේ වශයෙන් පිළියෙල කරන ලද්දේ විනය ඉගෙන ගන්නා පැවිදි ශිෂ්‍යයන්ගේ පාවිච්චියටද ඇති පහසුව සලකාගෙනය. කරුණ මෙසේ හේයින් කුඩා වුවද මේ වටිනා ග්‍රන්ථය අප අදහස් කළ පරිදි පොතක් නැතිකමේ පාඩුව පිරිමසා ලීමෙහි මෙන්ම පැවිද්දන්ගේ විනය ඉගෙනීමෙහි අල්ප මාත්‍ර වූ හෝ ප්‍රයෝජනයක් වන්නේ නම් එය අපගේ උත්සාහයේ වටිනා ප්‍රතිඵලය කොට සලකමු. උපකාර අනුස්මති මේ කටයුත්තෙහිදී අපට ලැබුණු උපකාර අතර උගත් ධර්මදර යානන් කෙනෙකු වශයෙන් හා ධර්ම ග්‍රන්ථ කතෘවර යානන් කෙනෙකු වශයෙන්ුත් අද ලෝකයා පිළිගත් අපගේ ගුරුදේව අතිගරු ආචාර්ය රේරුකාණේ චන්දමිමල මහා ස්තවීර ස්වාමිපාදයන් වහන්සේගෙන් ලැබුණු උපදේශ හා ප්‍රස්තාවනාවක් සපයා දීමෙන් කළ මහඟු උපකාරයේද ගරුකොට සලකන අතර තිසරණ සරණින් හා සෞමුරු බෙලෙන් නිදුකින් දිනේවායයි ආශිංසනය කරමු. මේ බුද්ධ ජයන්ති වර්ෂයේ කුදු මහත් කටයුතු රසක ව්‍යාවෘතව සිටින හේිනුත් ඒ අතර ගිලෙනකු වශයෙන් පසුවන්නට සිදුවුණු හේුණුත් මේ කටයුත්තට සහයෝගයේ දෙමින් අප සමග ක්‍රියා කළ දැනට හම්බන්තොට ශ්‍රී ගුණානන්ද පරිවෙනාධිපති පණ්ඩිත කනදුල්ලේ රතනරන්සි ඉස්තවීරයන් වහන්සේද මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරමු. බුදු සසුන බැබලේවා. මෙයට ලෝ වැඩ කැමති ගොඩිගමුවේ සෝරත ස්තවීර ශ්‍රී ලංකා ස්වේජින් නිකායික මහා සංඝ සභාවේ සමලේකක බුද්ධ වර්ෂ 2499 විවහාර වර්ෂ 1956 මාර්තු 1 දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදීය ප්‍රස්තාවනාව ආචාර්ය රේරුකාණේ චන්දවිමල මහා ඉස්තවීරයන් වහන්සේ විසින් සම්පාදිත මහා කාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණීන් හට පරූපවාද විරහිතව ජන ප්‍රසාදයේ ඇතිව සුවසේ ජීවත් විය හැකිවනු පිණිස හා අපාය දුක්ඛයෙන් මිදිය හැකිවනු පිණිසද ධාන අභිඥා මාර්ගඵල සංඛ්‍යාත උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කරගත හැකිවනු සඳහාද පරූපවාදිය ඒ ආදියට හේතු වන දෙයින් මුදවා භික්ෂු භික්ෂුණීන් ආරක්ෂා කරනු පිණිස පනවා වදාළ බොහෝ නීති ඇත්තේය. ඒ වාට සසුන සිකපද යයි කියනු ලැබේ. බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු චිර කාලයක් සසුන පවතින්නට සැලැස්වීමත් සිකපද පැනවීමේ එක් කරුණකි. ඇතැම් බුදුවරයෝ ශ්‍රාවකයන්ට සිකපද පනවති. ඇතැම් බුදුවරයෝ සිකපද නොපනවති. සිකපද නොපනවන්නා බුදුවරුන්ගේ සසුන් ඒ බුදුවරුන්ගේ හා බුද්ධානු බුද්ධ ශ්‍රාවකයන්ගේද පිරිනිවීමෙන් පසු නොබෝ කලකින් අතුරුදහන් වෙයි. සිකපද පනවන්නා වූ බුදුවරයන්ගේ සසුන බොහෝ කල් පවතී. ශ්‍රාවකයන්ට සිකපද නොපැන වූ විපස්සී සිකී වෙස්ස වූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නොපැවති බවත් ශ්‍රාවකයන්ට සිකපද පැන වූ කකුසඳ කෝණාගම කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝ කල් පැවති බවත් අප බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් මහතෙරුන් වහන්සේට වදාරණ ලද්දේය. පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම සම්බන්ධයෙන් ඇත්තා වූ විනය නීති ටිකම බුදුසසුනට මහත් ආරක්ෂාවකි. ඒ ටික නොමැතිනම් කැමැති කැමැති අය සීරු හැඳ පොරවාගෙන භික්ෂූන් හැටියට පෙනී සිටමින් බුදුසසුන විනාශ කරන්නාහුය. පසුගිය කාලයේ තාපස භික්ෂූහු යයි කියමින් රට පුරා හැසිරුණු පිරිසට බුදු සසුනට ඇතුළු වන්නට ඉඩ නොලැබුණේද? ඒ නීති රස නිසාමය. ඔවුන්ට මේ බුදු සසුනට ඇතුළු වන්නට ලැබුණා නම් මහා ශාසන හානියක් වනු නොඅනුමානය. ලෝකයේහි භික්ෂු පිරිස තරම් නීති ඇති නීතිකරුක තවත් පිරිසක් නැතයයි කිය යුතුය. බුදුන් වහන්සේට විනය නීති නැත්තේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක ගැන ඇසිපිය හෙලීම ගැන පමණයයි කිය යුතුය. හිඳ ගැනීම, නිදා ගැනීම, ගමන් කිරීම, සිවුරු පිනිස වස්ත්‍ර සැපීම, සිවුරු කැපීම, මැසීම, පඩු පෙවීම, ඇඳීම, පෙරවීම, අතිරේක සිවුරු ලබා ගැනීම, දීම, ගැනීම, පරණ සිවුරු සේදීම පාත්‍රය පිළියෙල කිරීම, පාත්‍ර තබා ගැනීම, පාත්‍රය පරිභෝග කිරීම, පිඬුසිඟා යාම, ආහාර පිළිගැනීම, වැළඳීම, අනුන්ට දීම, සෙනසුන් පිළියෙල කිරීම, සෙනසුන් පරිභෝග කිරීම, බෙහෙත් සැපයීම, පිළිගැනීම, පිළිගත් බෙහෙත් තබා ගැනීම, බෙහෙත් වැළඳීම, පාවහන්, කූඩා, වාජන ආදී වස්තුන් පරිභෝග කිරීම දත් මැදීම මුව දෙවීම අත්පාසේදීම වතුර නෑම කෙල ගැසීම මල මුත්‍ර කිරීම හිසකේ කැපීම රැවුල කැපීම කතා කිරීම ස්ත්‍රීන් ඇසුරු කිරීම දහම් දෙසීම ගමෙහි හැසිරීම රජුන් ඇසුරු කිරීම ගුරුන් ඇසුරු කිරීම ගෝලයන් තැනීම් ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම් තමන් ආගන්තුකයෙකු වශයෙන් අන්තනකට ගිය කලෙහි හැසිරීම පැවිදි කිරීම උපසම්පදා කිරීම සංඝ සතුදේ පරිහරණය කිරීම යනාදී නොයෙක් කරුණු ගැන භික්ෂූන්ට සිකපද ඇත්තේය භික්ෂු පිරිස සම්පූර්ණයෙන්ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ සිකපද සමූහය නිසාය බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති බොහෝ සිකපදයන් අතුරෙන් භික්ෂූන් විසින් බොහෝ දිනයන්හි මාසකට දෙවරක් සීමාවකට රැස්ව පොහෝ කිරීම වශයෙන් එක් භික්ෂුවක් විසින් සංඝ මැද හිඳ උදෙසීමටත් එනම් කීමටත් අන්‍ය භික්ෂූන් විසින් අසාගෙන සිටීමටත් નિયમિત ප්‍රධාන සිකපද සමූහය භික්ඛු ප්‍රාතිමෝක්ෂ නම් වෙයි. භික්ෂුණීන් හට පොහෝ කිරීම වශයෙන් භාවිතයට નિયમિત ප්‍රධාන සිකපද සමූහය භික්ෂුණී පාතිමොක්ඛ නම් වෙයි. එයින් භික්ඛු ප්‍රාතිමෝක්ෂය නිදාන නිදානුදේශය පාරාජික උද්දේශය සංඝාදිශේෂ උද්දේශය අනියතු උද්දේශය විත්තාරුද්දේශය යන උද්දේශ පහකින් හා සිකපද 220කින් යුක්තය. භික්ෂුණී ප්‍රාතිමොක්කය අනියත ಉದ್ದೇಶය හැර ඉතිරි ಉದ್ದೇಶ හතරකින් යුක්තය. පාතිමොක්ඛ නම් වූ මේ ග්‍රන්ථය සියලුම භික්ෂූන් විසින් විනිශ්චය සහිතව ඊතා හොඳින් උගත යුත්තකි. භික්ෂූන්ට සෑම කල්හිම පාඩම් තිබිය යුත්තකි. එබැවින් බුරුමේ බොහෝ සංඝාරාමවල වස් කාලය තුලදී වර්ෂයක් පාසාම නවක මධ්‍යම ස්ථවීර සකල භික්ෂූන්ගෙන්ම ප්‍රාතිමෝක්ෂය පාඩම් ගනිති. දිනපතා සවස තුනුරුවන් වැදීමෙන් පසු සමදෙනාම එක්ව ප්‍රාතිමෝක්ෂයෙන් යම්කිසි කොටසක් සජ්ජායනා කිරීමද එරට බොහෝ පන්සල්වල පවතින චාරිත්‍රයකි. විනය පිටකයට අයත් පොත පත අතුරෙන් පරාජිකා පාළිය, පාචිත්‍ය පාළිය යන පොත් දෙකෙහි ඇත්තේ ප්‍රාතිමෝක්ෂයට අයත් සිකපදවල විස්තරයකි. ඒ විස්තරයට මේ සිකපද සමූහය මාතෘකා වන බැවින් ප්‍රාතිමෝක්ෂයට මාතිකා පාළිය යයිද කියනු ලැබේ. පාතිමොක්ක යන වචනය මේ ග්‍රන්ථයට පමණක් නොව ඒ සිකපද රත්නා වූ භික්ෂුවගේ සීලයටද නමකි. පාතිමොක්ක යන වචනයේ තේරුම පාතිමොක්ඛන්ති ප අති මොක්ඛං අති පමොක්ඛං අති සෙට්ඨං අති උත්තමන්ති අත්තෝ යයි කාංකා විතරණී අටුවාවෙහි දක්වන පරිදි ඊතා උතුම් දේය යනුයි මේ සීලය බිඳුනහොත් භික්ෂූත්වයේද නැතිවන බැවින් භික්ෂුවගේ ඊතා උතුම් දේය ප්‍රාතිමෝක්ෂ සංවර සීල නම් වූ ඒ සීලයයි ඒ සීලය උතා ඊතා උතුම් වීමෙන් එයට අයත් සිකපද සමූහය වූ මේ ග්‍රන්ථයද ඊතා උතුම් වෙයි. ඊතා උතුම් දේ වූ මේ ප්‍රාතිමෝක්ෂය පොතක් වශයෙන් මුද්‍රණයට පැමිණෙවී යුත්තේද ඊතා උතුම් ලෙසටය. රන් රිදී පත්වල වෝද ලියා තැබීමට සුදුසු මේ පොත ඇතමුන් විසින් බාල කඩදාසිවල අසෝබන ලෙස මුද්‍රණය කරවීමෙන්ද හරි වැරදි බැලීම් පවා සැලකිල්ලෙන් නොකොට ඊතා අපිරිසිදු ලෙස මුද්‍රණය කරවීමෙන්ද සිදු කර තිබෙන්නේ විනය ශික්ෂාකාමීන්ගේ සිත් කම්පා කරවන අපරාධයකි. ගොඩිගමුවේ සෝරත පණ්ඩිත කනදුල්ලේ රතනරන්සි යන ස්තවීරවරුන් විසින් බුරුම සංගායනාවෙන් සුද්ධියට පැමිණ වූ පොත් අනුව සංශෝධනය කොට සුගම අනුවාදයකින්ද යුක්ත කොට සෝබන ලෙස මේ උතුම් පොතට නිසි ගෞරවයේදී මුද්‍රණයට පැමිණීමෙන් කර තිබෙන්නේ බුදු සසුනට ඉමහත් සේවයකි. මෙය විනය ගරුකයන්ගේ ප්‍රීතියටද හේතු වනු ඇත. මීට ශාසන ස්තකාමී රේරුකාණේ චන්ද විමල ස්තවීර